අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපේ දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුවම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කු විඤ්ඤයං රූපං පහං සාරිපුත්ත දුයිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දේශනා පාඩයක් ඉදිරියට ගත්තේ මේ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයෙන් මේක ඒ සූත්‍රයත් එක්ක බලනකොට ඒක සම්දිස්ථානයක් කියලා හිතන්න පුළුවන්. මොකද මුලින් සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ පෙළඹවීමෙන් මේ සේවනය කළ යුතු නොකළ යුතු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඒ වගේම සංඥා දිට්ඨි අත්බාව විස්තර කරනවා කරන කරන හැම වෙලාවෙම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කෙටියෙන් විස්තර කරන ලද්ද දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඒක ඒක පැත්තකින් බannකොට අර සරුවචනංශ ගොඩාක් කතා කරන නිසා ඒක අඩු කරන්න කරපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරියේ කරණ තියෙන මේ උන්වහන්සේ නැති කාලේ කරන මේ ධර්ම සංගායනාව පිළිබඳව දෙන ආදර්ශ පාඩයක් වගේ වෙන්න පුළුවන් කවුරු හරි මාතෘකාව දුන්නාම එක්කෙනෙක් ඒකට අටුවා විස්තරයක් සපේනවා වගේ. මේ වගේ තමයි පසුකාලීන අටුවා සාහිත්‍ය පටන් ගත්තේ. ඊට පස්සේ ටීකා සාහිත්‍ය, ටිප්පණි සාහිත්‍ය කෙටියෙන් හරි ඉස්සලා කවුරු හරි මාතෘකා මතක තියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඒ વિષය ගැන දන්න කෙනෙක් විස්තර දෙනවා. ඉතින් ඒත් එක්කම දැන් සරුවචනාංශයේ ඇස්බල්ම පිට වෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන්ගේ කෞරතලයක් විතරයි. ඒ බව එහෙම නැත්නම් ඒ ක්‍රියාපටිපාටි අනුමත කරමින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු මේ පාට නැවතත් සරුවචන් වහන්සේ විසින්ම සඳහන් කරන මේක ශ්‍රීමුක පාඨයක් වීම සඳහා. ඒ කියන්නේ සාරිපුත්‍ර අම්මාකාරයකට ඔබ අර්ථකථනයක් දුන්නා නම් ඒක තමයි මමත් අදහස් කරේ කියලා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් තබන ලද යෝජනාව සරුවචන් අනුමත කරනවා. ඒ අනුමත කරන ජවනිකා ඉවරනට පස්සේ මම ওই කෙටියෙන් කියපු දේ ওই විදිහට තමයි විස්තර වශයෙන් දැනගන්න ඕනේ කියලා සරුවචනාංශයේ දැන් මේ අද ඉදිරිපත් කරපු පාඩේ සඳහන් කරනවා චක්කු විඤ්ඤයං රූපම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ඒ වගේම සෝත විඤ්ඤයං සද්දං සද්දම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි ගහන විඤ්ඤයං ගානං ජීවා විඤ්ඤයං රසං කාය විඤ්ඤයං පොට්ටබ්බං මනෝවිඤ්ඤයයන් ධම්මං වශයෙන් මේ එදිනදා ජීවිතයේ මේ සලායතනෙ තුලින් මුන මුලිච්ච වෙන මුල ගැහෙන හමු වෙන ගැටෙන හැම ඒ රූප රූපයක්ම සද්ද රූපයක්ම ගන්ධ රූපයක්ම රස රූපයක්ම පොට්ටබ්බ රූපයක්ම ධර්මයක්ම ගත යුතු නොගත යුතු කියලා එහෙම නැත්නම් එතන එතන තීරණාත්මක විනිශ්චයක් තියෙනවා මේක පිළිබඳව වග වෙන්නේ නැතුව මේක වෙන්න පිළිබඳව අප්‍රමාද වෙන්නේ නැතුව මේක වෙන්න මේක පිළිබඳව සතිමත් වෙන්නේ නැතුව Tamanට ඊගාව මොහොත මොනවා වේද කියලා කියන්න බෑ. ඒ නිසා අර ඉස්සලා කියන කාය වචී මනෝ කර්මවල හික්මීමක් ඇති කරගෙන ඒකේ නා දැනගන්න ඕන හැම චිත්තක්ෂණයෙම ඊටාම වැදගත්. නැත්නම් ක්ෂණ සම්පත්තියක් තියෙන්නේ. එන දේවල් වල සීමාවක් කරන්න බෑ. ඒ පැමිණෙන දේවල් දොරටුවේදී දොරටුපාලයා විසින් තෝරලා මේක තමන්ට අර්ථ සිද්ධිය සලසන දේ මේක හිතසුව සලසන දේ මේක හිතසුව සලසන දෙන්නේ සලසන දේ කියලා දන්නේ නැතුව නගරයට අතුංගිලෙන්න දුන්නොත් මුළු නගරේම අනාරක්ෂිත වෙනවා. ඒක නිසා එතනේ දෝවාරික නැත්නම් දොරටුපාලයාගේ ක්‍රියාව පුංචි කළ සලකන්න බෑ. දොරටු හයක් තියෙනවා හයෙන් හය දෙනෙක් ඇතුළට එනවා. ඒ එනකොට ඒ හැම කෙනෙක්ම සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු ගත යුතු සහ හල යුතු පැති පෙන්නකොට ඕනම කෙනෙකුට මෙතෙන් එනකම් භාවනා කරපු කෙනෙකුට ලොකු සංවේගයක් පහළ වෙනවා අපි මේ Tamange කයෙහි මේ ద్వාරහය පිළිබඳව දන්නේ නැතුව අතීතය ගත කරන වෙලාවේ අනාගතය ගත කරන වෙලාවේ අරයගේ සුභ සිද්ධිය බලන වෙලාවේ අතන කටයුතු කරන වෙලාවේ මේ හයෙන් මොන මොනව ඇතුළට එනවද මොන මොනවා අපිට හිතසුව සලසනවද අහිණිය සලකනවද කියන එක අපි කොච්චරක්නම් ප්‍රමාදයට වැටෙනවද නැත්නම් කොච්චරක්නම් අසත්‍යමත් වෙනවද මේ හැම චිත්තක්ෂණයකම තමන්ගේ අර්ථ සිද්ධිය අර්ථ කුසලය එහෙම නැත්නම් හිතසුව අපි බැගෑවෙන්න වෙන කාට හරි මේක අවදියෙන් ගතකරනද ඒ සරුවචන් ආංශය මෙතනදී සතිපට්ඨාන සූත්‍රය මෙතනදී කියෙන්නේ අපිට ඒකට සතිපට්ඨාන සූත්‍රයෙන් අපි ඉංගිය ගන්න ඕනේ කොහොමදයි මේ ద్వාර හයක් සහිත මේ නගරයට ඇතුල් වෙන දේවල් සේවිතබ්බා සේවිතබ්බ වතෙන් ගත යුතු හල යුතු පැති වතෙන් කෙනෙක් වග වෙන්නේ කියන එක ඒක පොඩි වගකීමක් නෙමෙයි. අපි ගත්තොත් රූපය පමනක් තියෙන ගහක් නැත්නම් ඒක සෛලී සතෙක් එයාට තියෙන්නේ ස්පර්ශය විතරයි. ඉතින් ඒකෙන් එයාගේ පරිණාමය තීන්දුව ඊට පස්සේ එnde end end පරිණාමය අපි ඉහළට ඉහළට යනකොට අපිට ඇහ කන දිවනාසය කය කියන මේ ඔක්කොමයි මනයි හම්බ වෙච්චාම මේ විග්‍රහය අහගෙන ඉන්නකොට පේන්නේ මේක නොලැබුණා නම් හොඳයි කියලා. ගහක් වුණා නම් ලේසි. ඇයි මේ හයකින් එනෙවුවා තෝරලා බේරලා ගන්න වගකීම ගන්න අපි manussත්ව භාවයේ පතනකොට දන්නවද කියලා. ඒ නිසා ඒ කටුකුරුන්ද සාංශ විශේෂිකුට ඉන්නකොට කියනවා මේ ඒ කුටි වටේ තියෙන ගස් දකින්නට ඊර්ෂ්‍යා හිතෙනවා කියලා. මොන තරම් කුණුහරුප රූපයත් වුණත් ඒකට කෙලස් පහළ වෙන්නේ නැහැ මොන විදිහේ නරක සද්දයක් හොන් සද්දයක් ආවත් ගස් වල කවදාකවත් කෙලස් වෙන්නේ ගඳක් රසක් පහසක් මොකක්වත් නැහැ. අපි වාගේම පරිසරයට අනුවර්තනය වෙනවා. ಜಾතිය බෝ කරනවා. හැඩ ගැහෙන ඔක්කොම කරනවා. හැබැයි මේ Taman කපන්න එන ගහ කපන්න එන මනුස්සයාටවත් මේ Tamanම කපන්න පොරවක් හදාගන්න අත්තක් කපාගන්න එන මනුස්සයාටවත් වෛර කරන්නේ ගහක තියෙන මේ නොදියුණු ගමේ තියෙන ආනිසංසය නමුත් ਸਰුවචනාන්තේ එහෙම මේ මේ කය ගහක තියෙන කාය ආරම්මණය ඉන්ද්‍රිය විතරක් තියෙනක හොඳක් ඕ මිනිස්සුන්ට තියෙන සලායතනේ නරකක් කියන එක නෙමෙයි පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ ලැබිච්ච වෙලාවේ ලැබිච්ච වෙලාවේ මේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඒ පිළිබඳව අවධානය තබා මේ ඊයේ වෙච්ච එකක් සහ හෙට වෙන එකක් වෙන කෙනෙක් එකක් වෙන තැනක එකක් හොයන්න මේ මනසට කොච්චර මාන්නයක් තියෙනවද? මනසට කොච්චර කවිද්‍යාවක් තියෙනවද? කොච්චර තණ්හාව තියෙන්න එපායි. මෙච්චර මේ හය පොළක ඇහ ගහගෙන ඉන්න ඉඳලවත් බේරගන්න බැරි එක තියෙද්දි මම මේ අනුන්ගේ සීනි කිරන්න යන්නේ, අනුන්ගේ ගන්ධපා බිස්නස් කරන්න, අනුන්ගේ සුබ සිද්ධිය බලන්න යන්නේ. ගිහිල්ල වෙලා මේ තමන්ගේ කේකවත් එකකින් අයාලේ යනවා. ඊට පස්සේ මේ අනුන්ගේ කත්තය තමන්ගේවත් කරගන්න බැරි බංකොලොත් භාවයක් තියෙද්දි මේ අනුන්ගේ සුබ සිද්ධි බලන්න යනවා. ඉතින් අන්න ඒ කටයුත්ත ගැන සලකා බලන කෙනාට තමයි යෝගාවචරය කියන්නේ. අපි සාමාන්‍යයෙන් බෞද්ධ කටයුතු කරන දාන දෙන වෙලාවේදී අපි ඒව ගැන ඉච්චරම එක්ක අහලා නැහැ, එක්ක හිතලා නැහැ, එක්ක භාවනා කරලා නැහැ. එනතන් සීලයක් රකින්න වෙලාවෙත් ඔච්චරම හිතන්නේ නැහැ. කාය වචන දෙක හිතා ගන්නවා. අකුසල් නොවෙන්න. එනතන් වීතික්‍රමනේ නොවෙන්න. ඔය භාවනාවකට වාක්‍යෙම ගත්ත ගමන් එයාට සිද්ධ වෙන මේ හයදොර බැලීමේ කටයුත්ත ඒක හොඳම දක්ෂ ඔත්තු බලන්නෙක් වශයෙන් හොඳම දක්ෂ දොරටු පාලකයෙක්ගේ කටයුතු තියෙනවා. ඉතින් ඒක හොඳට විස්තර කිරීම සඳහා මේ හේවිතබ්බ හේවිතබ්බ සූත්‍රය දරුවචනාන්තේ මාතුකා පෙන්වන විතරයි. සාධක සූත්‍රයක් වශයෙන් මට හිතුණා මේ චප්පානක සූත්‍රය ඉදිරිපත් කරන්නයි කියලා. ඒ සූත්‍රය මේකට බොහොම ලස්සන විග්‍රහයක් සරුවචනාංශිකම විග්‍රහයක් පෙන්නනවා. මේක සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන සූත්‍රයක් ਸਰවචන්සේ සඳහන් කරනවා ඇඟ පුරාම තුවාල තියෙන වන හැදිච්ච පැතවපු ආමක් සහිත මිනිස්සෙක් කටුකොලක් අසරින් ගන්න ගියොත් ඒ මනසට යණ යන තැන හැම තැනම තියෙන මේ උල් තනකොළ කටුකරෝසන එහෙම තමයි වේලිච්ච අතු ඉති හැම එකකෙම බින්ද පුදුමාකාර වෙහසක් වෙන්නේ ඒ මනුස්සයා එතකොට කොච්චරක් අමාරු වෙන්ද නැත්නම් කොච්චරක් අරසා වෙන්ද නැත්නම් කොච්චර හික්මීමෙන්ද මේ වනේ ගමන් කරන්නේ එහෙම නොවුනොත් පුදුමාකාර වේදනාවකටපත් වෙන්න වෙනවා. ඉතින් ඒ වගේ තමයි කියනවා මේ තමන්ගේ සලායතනට එන හැම අරමුණකින්ම සේවනයේ කළ යුතු නොකළ යුතු දේ දන්නේ නැතුව වැඩි වැඩියෙන් රූප බලන්න වැඩි වැඩියෙන් සද්ද අහන්න වැඩි වැඩියෙන් ගඳ රස පහත විඳින්න දඟලන කෙනෙක් බලපුවාම ඉතින් ඒකට බුදුජානනාංශය සඳහන් කරන මේ චප්පාණක සූත්‍රයේ යම් මහණෙක් යම් ගමකට වැදුනට පස්සේ එයා ඒ රූප බැලීමේ වැඩි කරන සද්ද ඇහිීම වැඩි කරන ගඳ බැලීම වැඩි කරන ව්‍යාපාරයක් කරනවා නම් ඒ ගම්මු කිනවලු ගමට කට්ටක් ඇවිල්ලා කිය. ගාම කණ්ඩකෙක් කිය. මොකද එයා කරන්නේ මේ පෙන්නලා දීලා තමනුත් අරසාවියට තිබියදී අය තව තවත් මේ වැඩි කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මේ උපමාවකට කොච්චරක් ඒ තුවාල වනේ තුවාල තියෙන අපි ගමේ බිනියා කියන්නේ වනේ මේ පිටේ වනේ තියෙන මීමා කැලියට බයයි කියලා. පිටේ වනේ නැති මීමා තමයි ඔලොමල කමට කැලිය අතරින් ගන්න. ඉතින් මෙතන වනයක් නෙවෙයි වන හයක් තුවාල හයක් සහිත පුරුෂයෙක් කැලයක් ඇතුලේ යනකොට අරසා වෙනා වගේ අරසා වෙන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් මේ චක්කු විඤ්ඤාණය රූප කොයි වෙලාව වෙනවද සෝත විඤ්ඤාය සද්දේ කොයි වෙලාවක අපිත් එක්ක අන්තර් සම්බන්ධතාව පවත්වනවද ඒකෙදී අපි මේ තෝරලාද ගෙට ගන්නෙ එහෙම නැත්නම් ඔක්කොම ගෙට අරගෙන මේ පිටිගේ පලාමල්ල වගේ කරගෙන අන්තිමට ලියා ගන්න බේර ගන්න බැරුව දඟලනවාද කියලා බැලුවොත් මේ උපමාව හොඳ විස්තරයක් සපේනවා ඊට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා මේ ඒ සූත්‍රය මේක හරීම විචිතුරුයි ඒ සූත්‍රය මේ හරියට මේ ඇහැකන දිවනාසය කය මන කියන මේ අපේ සලායතන අපි ජීවත් වෙන ලෝකයේ තියෙන මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූපත් එක්ක කරන මේ නාඩගම එහෙම නැත්නම් මේ මාළුවන්ට පොරි දැම්ම මට පස්සේ ගහනවා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා මේ තියෙන සම්දර්ශනය ਸਰවචනසේ පෙන්නනවා උදාහරණයක් වශයෙන් වනසත්තු 6 දිනක් අරගෙන ලණු හයක ගැට ගහලා හය දෙනා එකට ගැට ගහලා තියෙනවා වගේ කියන. මේ ඇහැ නැත්තම් ඇහැ රූපයත් එක්ක තියෙන සම්බන්ධතාවය බුදුසෙන් පෙන්වන්නේ ණයෙක් ගැට ගහගත්තා වගේ කියලා. ඒ වගේම කන සද්දවලට තියෙන මේ නොදැමුණු ගතිය පෙන්වන්නේ කිඹුලෙක් ගැට ගහගත්තා වගේ කියලා. ඒ වගේම මේ නාසය සුවඳ බලන්න අනික් කට්ටිය පරයලා ඇහැ කන ඉක්මවලා සුවඳ දිගේ යන්න හදන ගතිය පක්ෂියෙක් යට ගහගත්තා වගේ කියලා කියනවා. ඊට පස්සේ දිව ඒ ඔක්කොමත් අල්ලපනල්ලේ Tamange රස විසඳ ගැනීම සඳහා ස්වාධීනව කරන මේ ප්‍රයත්නය අනෙක් ඉදurangගේ ස්වාධීනව කරන ප්‍රයත්නය ඇහ කන දිවනාසය වගේම ඒක බල්ලෙක් යට ගහගත්තා වගේ කියනවා. ඒක උගේ රස බැලීමට ගත කරනවා. ඊට පස්සේ කය මේ ඔක්කොම කරන අතරේ සැප පහසුකම් ලබන්න පස්ස පැත්තට විල්ලු දොහයන්ට දඟලන දැඟලිල්ල හිවලෙක් වායි කියලා තියෙනවා. ඒ වගේම මනස වඳුරෙක් වගේ කියලා. කල්පනා කරලා කියනවා මේ හය දෙනාම ගැට ගහලා එක පොදියට දැම්මොත් මුන් තම තමන්ගේ ගෝචර භූමිය සඳහා යනකොට මොන්න තරම් වෙහෙසක් තියේද කියලා. එක එක පැත්ත වයින්නවා නයාත් උපසකට යන්න හදනවා කිඹුල වතුරට බහින්න හදනවා හිවලා හෝම් පිට්ටනකට යන්න හදනවා බල්ලා ගමට යන්න හදනවා හරිය වණේකට රිංගන්න හදනවා. පක්ෂි ආහතර පීනන්න හදනවා. ඉතින් මේ හය දෙනා කවමදාකවත් හාකච්ඡාවක් කරන්නේ නැහැ. ඇහි අවශ්‍යතාවයන් පිළිබඳව කණි කිසිම අනුකම්පාවක් නැහැ. එයා තන්නේ ක්‍රම විරුද්ධවාදයක් විදිහට කටයුතු කරන්නේ. ඇහි සැප බලන්න හදන වර්ණ බලන්න හදන වෙලාවේ කන මේ පැත්තට ඇදිලා යන්න ඕනේ යටහත් වෙලා. ඒක පිළිබඳ කිසි අනුකම්පාවක් නැහැ. මෙන්න මේ ඔක්කොම තියෙන වෙලාවේ ඒ එක එක සතාට අනික් හැම කෙනෙක්ම කොච්චර වෙහෙසක් වෙනවද වගේ කායගත සතිය නැති සතිය නොඩපු කෙනාගේ ලැබෙන හැම සැපකින්ම පවුපුරව ගන්නවා කියලා කියනවා. රූප බලන වෙලාවේ, සද්ද අහන වෙලාවේ, ගඳ බලන වෙලාවේ, රස බලන වෙලාවේ ඒක පිළිබඳව කාපිටි ඇට්ටෝම් ගෙදර ගියාම කණ්ඩ තීමාව දන්නේ නැව කාගෙන කාගෙන යනවනේ. එන් කක කක යනවා. ඊට පස්සේ මේ පෙරපිනට තමයි ලැබෙන්නේ. නමුත් සීවිත අබ්බා සීවිත අබ්බා දන්නේ නැති නිසා මම පුදුමාකාර වේදකටපත් වෙලා ඉතින් මිනිස්සු අහිංසකව පශ්චාත්තාප වෙනවා මම මොන වැරද්දක් කරාටද මේ හැම චිත්තක්ෂණෙම කර්ම රැස් වෙනවා හැම චිත්තක්ෂණෙම කර්ම රැස් වෙනවා ඉතින් ඒකට සරුවචාන්සේ සඳහන් කරනවා ඒ වෙනුවර දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා පහළ කියන මේ manussාත්ත්ව ප්‍රතිලාභය බොහොම සූක්ෂම උපකරණයක් ඕකේ හෑන්ඩ්බුක් එක දන්නොත් බොත් ඇමරිකන්න ගියොත් මොනවා වෙයිද දන්නේ නැහැ දැන් අද තියෙන ඊටාම සියුම් උපකරණ උපකරණයට වැඩිය ලොකු පොතක් එක විකුණන්නේ. ඒ පොතේ තියෙන ඉතාම පුංචි අකුරු එක එක්කත් පොත කියවන්නේ ගත්ත ගමන් ප්ලග් කරන චුස් ගන්නවා ඉවරයි. ඊට පස්සේ කියනවා නඩු දාන්න බෑ ඔයා පොත කියවලා නැහැ. විකුණුම් බින්නට ලාභයි. ඒ තොග පිටට යනවා කිසි කෙනෙක් පොත කියවන්නේ. ඒ වගේ මනුස්ස ආත්මය නැත්නම් මනුස්ස ශරීරය කියන පොත කියවපු එකම එකෙක් නෑ මේ ලෝකේ. කිතාමත්ම සූක්ෂම යන්ත්‍රයක් එහෙම් බොත්තම් මෙරි කරනවා මෙහෙම් බොත්තම් මෙරි කරනද කෙල්ල කොල්ලන්ගේ මෙරි කරනවා කොල්ල කෙල්ලන්ගේ මෙරි කරනවා මොනව වෙනවද දන්නේ ඕන ළමයි හම්බ වෙනවා එච්චරයි දන්නේ ඒක නම් බල්ලෝ බැල්ලියොත් දන්නේ කිසිම පෞල් සංවිධාන කියනවා අර සංවිධාන කියනවා කරන එකකින් හරි ආහන එක්කුන්ගේ හරි තාම නෑ මේ හෑන්ඩ්බුක් එක හම්බෙලා නෑ හැබැයි මිරිකිල්ල නතර කරලත් නෑ එහෙම් මිරිකනවා මෙහෙම් මිරිකනවා ඔය සෙල්ලම තමයි තියෙන්නේ ඉතින් බුදුරජාණන්සේ පෙන්නනවා මෙන්න මෙවැනි මේ තාම සූක්ෂම උපකරණයක් අතට හම්බෙච්ච මිනිස්සයා ඒක දැලිපියක් අතර ගත්ත මිනිහා කැත්තක් අතර ගත්ත මිනිහා වගේ නෙමෙයි. දැලිපියෙන් කිරි කන්න යන්න එපා. හරි භයානකයි. ඉතින් මොනවාක නැත්තම් වෙන කොලයකින් හරි කිරි කන්න දැලිපියෙන් කිරි කන්න යන්න එපා. ඒ වගේ මේ සියුම් උපකරණයක් පාවිච්චි කරනවා නම් ඒ උපකරණයේ හෑන්ඩ්බුක් එකේ කියවලා අත්පොත කියවලා පටන් ගන්න ඕනේ. ඒකට සරුවචාන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන එහෙන් රූප බලන වෙලාවෙත් කනෙන් සද්ධාහන වෙලාවෙත් මම දැන් මෙතන ඉන්නවා කියන කායගත සතිය දන්නවනම් එයාට බුදුරජාණන් වහන්සේ ගැරන්ටි කාඩ් එකක් දෙනවා. මේ උපකරණය පිළිබඳව රක්ෂණයක් දෙනවා. යම් වෙලාවක මේ මම ඉන්නා තැන කරන්නේ මොකද්ද මොනවත් නැතුව කටත් අරගෙන රූප බලනවා නම් තත් දහනවා නම් ඒ කායගත සතිය නැති වෙච්ච වෙලාවේ ඒ කෙනාගේ අනිවාර්යයෙන් මේ අඹාගෙන ගිහිලා බලන හැම රූපෙකම එක්ක තද ආශාවක් හෝ එක්ක තද ද්වේෂයක් තියෙනවා. සාමාන්‍ය පේන රූපවල ඒක නෑ. අපි හැම හොයාගෙන ගිහිලා බලනවා නම් ඒකේ අත්ති කිලමතාන යෝගේ හෝ කාමසුකල්ලිකාන යෝගේ දැඩිව තියෙනවා. එතකොට කන කනගාට වෙනවා. අනේ මට ඕනේ සද්දයා ගන්න බෑනේ. එයා ඊට පස්සේ අර ඇහි ඒ රස විඳ ඉවර වෙච්ච ගමන් එයා උත්සාහ කරනවා කංකලු නාදයකට ඇහුම්කන් දෙන්න. එහෙම නැත්නම් ඇහෙන අපරු සද්දයකට ද්වේෂ කරන්න. කවදා මැද හරි අල්ලන්නේ. මැද හරි අපි හිතන්නේ කාලකන්නිකම කියලා. අපිට හොඳම සද්ද නම් හොඳටම ද්වේෂයෙන් ඉන්න හොඳටම මෝහයෙන් ඉන්න ඕනේ. ඒ වගේම නාසයත් බලහන් ඉන්නවා, දිවත් බලහන් ඉන්නවා. ඉතින් ඒ කරන වෙලාවේදී ඒකේනා කායගත සතිය පිළිබඳව හැඟීමක් නැත්තම් මේ මේ වෙනකොට මම ඉන්නේ මෙහෙමයි. මම ආවලා මම මෙතන ඉන්නේ මම දැන් මෙතන කියන එක දන්නේ නැත්නම් ඒ කෙනාට හැම වෙලාවෙම දක්න දකින රූපයක් පාස පිය රූපේ පිය රූප රූපේ අදිමුච්චති මනාප රූපයක් කරනට තමන් මනවඩන රූපයක් කරනට ඒක ලං කර ගන්න ආසාවක් එනවා අප්පිය රූප රූපේ ව්‍යාපජ්ජති මේ අර කියන ආසාව හෝ දැඩි ආසාව හෝ ව්‍යාපාද එන්න පටන් අර ගන්නවා අනුපට්ඨිත කාය කායස්සතිච විහෙරති. එහට ඒ ඒ මනාපමනාප දෙකෙහි මනවඩන තාක් කයෙහි කය පිළිබඳව කායේ කායානුපස්සී විහෙරති කරන්න බෑ. මොකද කයේ කයානුව බලනකොට බලමින් ඒ වෙලාවේදී රූපයක් බලන රූපේ නොපෙනෙනව නෙවෙයි. රූපේ පෙනුනට රූපෙට ඒ තරම්ම Tamanට අර ණය ඇදගෙන යන්න වගේ අනික් පස් දෙනාම යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා. එතකොට බුදුදහම කියනවා මේ පහ හය දෙනාම මැදට හයිය හිටපු කණුවක නම් බැඳලා තියෙන්නේ. උන්ට එක එකකට ඕන තැන් වලට ඇදගෙන යන්න බෑ. මේ හයිය හිටවන කණුව වගේ තමයි කියනවා කායනුපස්සනාව. නැත්තම් කායගත සතිය. ඉතින් මේ විදිහට එහෙම පිටරලද කණුවක් නැති වුණොත් මේ පස් දෙනාගේ ක්‍රියාකාරකම් බලන්නේ කියලා. ඉතින් ඒක නිසා ඇහෙන් උපදින රූපය එහෙම නැත්නම් චක්කු විඤ්ඤාය රූපය සේවනයේ කළ යුතු එකක් තියෙනවා සේවනයේ නොකළ යුතු එකක් තියෙනවා අන්න ඒ බව දැනගෙන ඒ ඒක හරියට අපිට මැන කියා ගන්න බලුවන් ආරක්ෂිත ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ කායනපසනාවේ තියෙන වෙලාව විතරයි. ඒක නිසා මේ රූපේ බලන්න ඉස්සෙල්ලා කායනපසනාව වඩලා තියෙනවා. රූපේ බලන වෙලාවේ කායනපසනාව වඩන්න බෑ. එතකොට අපි බොහොම මේ ඔද්දල් වෙච්ච තත්ත්වක ඉන්නේ. ඒක නිසා වඩන ලද කායනුපස්සනාවක් තියෙනවනම් රූපයක් බලන වෙලාවේදී Tamanට මේ තේරුම් ගත්තට පස්සේ හෝ මෙතෙන් දැන් ඉන්නේ මම මනාප වඩන මන වඩන තැනක නැත්තම් අමනාප තැනක කොහෙන්ද ගිහිල්ලාද බේරෙන්නේ කියලා තමන්ට බිංගිය හම්බ වෙනවා. තමන්ට ക്ഷേම භූමිය හම්බ වෙනවා. තමන්ට නික්ලේශී තැන හම්බ වෙනවා. තමන්ට නිර්මල තැන හම්බ වෙනවා. එහෙම නිර්මල තැනක් නැත්නම් අර සත්තු හය දෙනා තමන් තමන් යන ගෝචර භූමිය වලට ඇදගෙන යනවා වගේ කොහෙගෙන යනවද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හුඟක් වෙලාවට මම මේක විස්තර කරනකොට ගන්න මේ ධක්මනේ උදාහරණේ අපි ධක්මනක ගමන් කරන වෙලාවේදී කොයි වෙලාවක හරි වඩන ලද්ද සක්මනක් ඇති කෙනෙක් දන්නවනම් මෙයා ධාරිය සක්මන් කරනකොට මට පියවර හත අටක් නැත්නම් තප්පර හත අටක් සක්මනියෙම හිත පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ආයේ ඒක හොඳට වශී කරගත්තාට පස්සේ සිද්ධි කරගත්තාට පස්සේ නමුත් එයාට තේරෙනවා එහා පැත්තට ගිහලා හැරෙනකොට ඇහැ අවස්ථාව ගන්නවා රූප බලන්න. කන අවස්ථාව ගන්නවා සද්ද අහන්න. නාසයේ දිව කය එක එක එක එක දේවල් වලට අවධානය ගන්නවා මොකද අර ඉරියව්ව සංකර වෙනවනේ එතන. ඉරියාපතේ මාරු වෙනවා. එහෙම නැත්නම් ඉරියාපත සම්දිස්ථානයකට යනවා. අන්න ඉරියාපත සම්දිස්ථානයට යනකොට අර ගිනිච්ච සතිය පවත්වා ගන්න බැරි වෙනවා. ආයෙසරයක් හැරිලා සතිය පටන් ගන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම පේනවා පරියන්කේ ඉන්නකොට වගේ නෙවෙයි. සක්මනේ ඊට වැඩිය පොඩි අභියෝගයක් තියෙනවා. gedara වැඩ ටිකක් තියෙනවා. එහා පැත්තට ගිය සතිය කඩා ගන්න නැතුව මෙහා පැත්තට හැරිලා ගේනවයි කියන එක යෝගාවචරයට පරියන්කයට වැඩිය අභියෝගශීලී සක්මනේදී. ඉතින් එතෙන් ගියාට පස්සේ රූප පේන්නේ නැති එක නෙවෙයි පේනවා. එතකොට මේ යෝගාවචරයා ඉස්සල මේක දැනගත්තොත් මට සතිය හුඟක් වෙලාට කැඩෙනව හැරෙන වෙලාවේදී ඒ නිසා මම මෙතෙන්දී දුරටුපාරයෝ එහෙනම් දෝවාරිකයෝ අන කරලා තියෙන්න ඕනේ. මෙතෙන්දි පරිසම්බයල්ලා ඉරියාපත මාරු වෙන්න හදන්නේ. මෙතෙන්දි සතිය කඩා ගන්න නැතු වෙන්න කියලා ගියොත් ඒ යෝගාවචරය හන්දියට යනකොටම හැරෙන්න හදනකොටම සූදානම් ශරීරය යනවා. දැනගෙන යනවා මෙතන සතිය කැඩෙන තැනක්. ඒක මේ මගේ දෝෂයක්වත් සතිය දුර්ලකමක්වත් නෙවෙයි බුදුහාමුදුර අපිට දීලා තියෙන අභ්‍යාසයක්. ඒ නිසා එතෙන් ගියාට පස්සේ යම් විදියකට අපි හිතමු චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං කියලා 60 රූපයක් දැකලා චක්කු විඤ්ඤය නැකන් චක්කු විඥානේ පහළ වුණා කාය විඥානේ තිබුණ හිත අයේ තිබුණ හිත දැන් ඇහැට ගියා. ඒ ඇහැට යනවත් එකම කය නොදෙනියාම සිද්ධ වෙනවා. මොකද ඒක විඥානයකට එක සැරයකට එක යන්න පුළුවන් නේ. ඉතින් නමුත් අර පයේ තිබුණු නොදැනීමත් පයේ තිබුණු දේ පිළිබඳ නොදැනීම පටන් ගන්නමත් රූපය චක්කු විඤ්ඤේ රූපේ නිසා සුවිශේෂ අලුත් නාලිකාවක් පටන් ගන්න අලුත් දැනීමක් රසයක් පහළ වීමත් කොච්චර වේගෙන් වෙනවද කිව්වොත් ඒ යෝගාවචරයට කාරුණු කීපයක් නිසා මේ වෙන සිද්ධිය අකුණු විදුලියක් ගැහුවා වගේ එකපාරට සිද්ධ වෙනවා මිසක් මේක පාලනයකට නතු කරන්න බෑ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ পায় සක්මන් කරගෙන ඉන්නකොට එපා විච ගතියක් කොහොමඩත් යෝගාවචරය තුළ තියෙනවා. නිතර මේක කර කරගෙන යන නිසා සක්මනේ එන අත්දැකීමට හිත යටින් අ නන්දකින් කියන හැඟීම තියෙනවා. එළියටින් එළියෙන් පේන රූපයේ සද්දෙකුත් තලාගෙන, ගඳකුත් තලාගෙන, රසකුත් තලාගෙන, කයේ පහසත් තලාගෙන, හිතේ අරමුණුත් තලාගෙන මතුවෙන තරම් ප්‍රිය රූපයි. ඒ නිසා ඒකට ඇදිලා යන ගතිය වැඩි. මේ කාරණා දෙකේදී ආධුනිකය අසරණ වෙනවා. ආධුනිකය අතර ලොකු මේ දුර්ලභතාවයක් මතුවෙනවා. ඒ නිසා යෝගාවචර ආධුනිකයට තේරුම් ගන්න අමාරුයි. මේ එලිපැත්තේ හිට බලලා වගේ හිත මේ තරම් ඉක්මනට ඇයි මේ රූපෙට පැන්නේ මෙතෙක් කල් ගිය පයෙහි දැනීම නතරුනේ කොහොමද කියලා මනමේ කුමාරී එක පාරට මොකද කඩුව දෙන්නේ වැද්දට අර තමන්ගේ කසාද කුමාරයාට මනමේ කුමාරට කපුව දෙන්නේ මොකටද කියලා හරි අමාරු හිතා ගන්න මනමේ කුමාරට බැන්නට පව් අප්පා මොන කරන්නේද මස් ඇද්ද ලස්සනයි ඔය ශිෂ්ටාචාරයේ සූසට කලාව දාන්න මේගොල්ලෝ හිතාගෙන පිළිමේ කට්ටිය මේ කඩු දාගෙන අඹාගෙන ගියාම ගෑනු කැමති කියලා පීතතු. ඒගොල්ලෝ කැමති මාත් දැද්දට. ඔය බඩක්කන් එල්ලගෙන අරීමේ ගියාට බොරු. කොතෙන්ද මනාපේ යන්නේ කියන එක ඒදී අපි දක්නවා රිලව් කාට කා කොට වැටෙනවා. රිලව් පැත්ත කරලා බලන ඉන්න කොහාටද ඡන්ද දෙන්නේ කියලා. වැඩේ තියෙන්නේ රිලව් යතේ. අරද ඔල්ල මස් කඩාගෙන හකු කඩාගෙන කකුල් කඩාන කා ගන්නවා. පැත්තේ ඉන්න රිලෙවි ඇවිල්ලා කඩුව දෙන්නේ කාටද කොපෝසින කාටද කියලා බලන ඉන්නකොට මන්නේ කුමාරි තමයි ගස්තුඩ ඉන්නේ. ඒ කොහොමද ඒක වෙන්නේ කියලා හරි අමාරුයි හිතන්න. අර වැද්දට යන්තම් මොලේ තියෙන නිසා වැද්දා කියනවා අමන ගතිය ඇති මෙමෙනි අඟනන් මවැනියන් හට කොමන සරණද පිට යන කලින් කියලා. වැද්දා ශිෂ්ටාචාර වුණා නම් ගෑණි ගන්නවා. ඇද්ද දන්නා ඌට කපපුව කැපිල්ලම තමයි මටත් කපන්නේ කියලා. මේ වගේ අම්මන ගතිය ඇති ගෑණියක් එක්ක මට මොන තරණක්ද කියලා. යෝගාවචරයට පුළුවන් ද කියලා බලන්න. මේ පයේ තිබුණ පය තමයි කතාවත බඳු මනමේ කුමාරයා. පයත් එක්කනේ යන්න අපි ලක්මන් කරන්නේ. උන්ට පිටින් එන එක පාරට එන රූපේ බලන්න ගියාම කොච්චර ඉක්මනට යනවද සිස් කාලා මනමේ කුමාරගේ බෙල්ල කැපිලා නැහැ. ඒක මුකුත් නැහැ. කොහොම වෙනවද හොයන්න බෑ. දැන් ඊට පස්සේ කඩුවත් අතේ මනම කුමාරයා අතේ. ඊට පස්සේ මනම කුමාරයාත් කිව්වොත් එහෙම තෝ ඉන්නපා මේ කැලේ තෝ මම පරට්ටි පැල යන්න කියලා කිව්වා. ඉවරයි. ඉතින් යෝගාවචරය ක්‍රිටිට ගතලා ගෙදර යනවා. මෙතන මෙතනදී මේ Taman කරගෙන යන වැඩේට තියෙන අකමැත්තත් අලුතෙන් එන එකට තියෙන මනාපයත් කියන මේ දෙකේ මේ එක එක ඉඳුරන් මේ යෝගාවචරයාගේ හිතසුව පිණිස හෝ අත්ත කුසලයේ පිණිසද කටයුතු කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙන වෙනම න්‍යායපත්‍ර තියනවද කියලා බැලුවොත් මේ හය දෙනාම එකතු වෙච්චාම එකෙක්ද නැත්නම් මෙතන අවුලක්ද කියලා බලන්න. අපි මේ හය දෙනා තමයි එකෙක් කියලා කියන්නේ. බුදුරජාණන් කියනවා උඹ ඔය එකෙක් කියලා කිව්වට ඒකකයක් කිව්වට උතන ඒකකයක් නෑ. මෙතන තියෙන්නේ කලාපයක්. මේ කලාපේ එක එකනාගේ අභිමතාර්ථය එපිගනාගේ න්‍යාය පත්‍ර වෙනස්. ඒක ඒ හැම න්‍යාය පත්‍යක්ම හොඳට බලුවොත් පේනවා මගේ නිවනට විරුද්ධයි. මම කියන එකයි. මම කියන එක ඇත්ත නිවන බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් අභිවෘද්ධිය, සුභසිද්ධිය, අර්ථ කුසලේ කද්දාව සලකන්නේ. ඉතින් මේක හොඳට දැනගෙන චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං කියලා දැනගත්තා නම් ඒ යෝගාවචරය අපි හිතමු මනාපය පහළ වුණා කියලා දැනගත්තයි කියලා. එතකොට යෝගාවචරයට තියෙන්න ඕනේ බුදු සරණ තියෙන්න eBay. ශ්‍රද්ධාව තියෙන්න eBay. එන සබ යෝගාවචරය මේකෙන් ගැලවිලා මේ ඇති වෙච්ච අලුත් අනතුරෙන් ගැලවිලා කොහෙද යන්නේ කිව්වොත් මේ කයෙහි නැවත හිත තියන්න ඕනේ කියන එක පරෝපදේශ රහිතව මේ තක්කමුක්කේ වැටහුනොත් ඒක තමයි බුදුන් කියන්නේ. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඒක තමයි සංඝයා කියලා කියන්නේ. ඒක තමයි සීල කියලා කියන්නේ. ඉතින් එතෙන්දී ආට දැන් හිතට හිත පිට ගියා. ලස්සන රූපයක් දැක්කා. දැක්කට පස්සේ සේවිතබ්බා සේවිතබ්බ කල්පනා කරන්න විනිශ්චය ශාලාවක් නැත්තම් එයාට ඔක්කොම කරන්න වෙන්නේ අර අවුල් වෙච්ච තැනක ඉඳගෙන තමයි. ඊට කලින් වඩන ලද සතියක්, ඊට වඩින් කරන ලද කායගත සතියක්. මේ වෙලාවේදී මම ආරක්ෂාව පිණිස මේ විනිශ්චය ශාලාවට යන්න ඕන කියන එක දන්නේ නැත්නම් ඉතින් මේ මිනිස්සයා මරණ මොහොතේ හිතන්නේ ඒක ඉච්චර යන්න ඕනේ හැම මොහොතකම පුදුමාකාර ක්ෂණේ පන්න ගැනීමක් සිද්ධ වෙනවා. මරණ මොහොතෙත් ඔච්චරම තමයි. ඒ නිසා වඩන ලද කායන කායනපස්සනාව තියෙනවනේ යා සසරණයි සනාතයි. වඩන ලද කායනපස්සන නැත්නම් අසරණයි අනාතයි. ඉතින් මේ වගේ හිත පණින වෙලාවක වඩන්නත් බෑ. කල්යතු වඩලා තියෙනවා. ඉතින් මේ වඩලා තියාගන්න අපි පුද්ගලිකව බලන්න අපි දෙන නිදහසට කරුණු. මේ දුවට බබෙක් හම්බෙන්න නිසා මට කායනපස්සන වඩා ගන්න විදියක් නැහැ. මහත්ය රට ගිහිල්ලා ඉන්න තියෙන නිසා කායනුපස්සන වැඩ. ඔව් අහනවාද මේ සක්මණේ මිහිත පිට පයින්නකොට මනමේ කුමාරි? පිස්සු. ඒ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. මේ අපි එක එක එක එක අරේ මේ තියෙන කාරණා ඉතරහට තියන මේ මේ මේ ජීවිතේට ආවට පස්සේ ගාව කොකුණේ ඔය මේ බුදුහාමර කතා කරන්නේ සංසාර රෝගයක් ගැන. සංසාර රෝගෙට මේ ආපු කට්ටිය අල්ලගෙන මේ ස්වාමීන් වහන්සේත් දාර මතක් කරා වගේ ගිය ආත්මෙ හිටපු කට්ටියගෙත් හොයන්න එපා අපි එහෙනම් මේ වෙනකොට. අපේ ගිය ආත්මේ අම්මටත් මේ වෙලාවේ මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්ෂුරන්ස් එකක් දාලා දීලා ඔයලා දෙන අනේ වගක් නැහැ. උන් ද මොනව කරගෙන කනවත් දන්නේ. ඒක අහවසු කෙනෙක් කියනවා මේ තාත්තා මැරිච්ච දවසේ ගිහිල්ලා මේ දාහනෙට කුකුල කපනවලු. ඒ කුකුලක් දන්නේ නැතුළු තාත්තා. ඒ තුන් මාසේ දාහනේ වුණාට දැන් කුකුල හදලා ඉවරනේ. බ්‍රොයිලර් සිස්ටම් එකට. ඉතින් කුකුලයන් ඇහුවොත් එහෙම තාත්තට උඟා පින් සිද්ධ වෙනවා මොකක්ද දීපුවාම කියලා. ඒතකොට මට පින් නැද්ද කියලා අයියෝ. දැන් හරි තාත්තට පින් සිද්ධ වෙන්න දෙනවා. දැන් මට නැද්ද පින්? මෙව්වයිදී අපි දෙන නිදහසට කරනෝ මනමේ කුමාර දෙන්න ටිකම තමයි. මේ වගේ වෙලාවක අපිට අශෝකං විරජං ඛේමං කියලා ශෝක නොකරන තැනක් රජස් නොකරන තැනක් ඛේමයක් හොයලා තිබුණ නැත්නම් මෙච්චර වටන බුද්ධ ශාසනයක් තියෙද්දි මෙච්චර ලස්සන මනිසාත්ම භාවයක් තියෙද්දි මෙච්චර ක්ෂණ සම්පත්‍ය අපිට දීලා අනතුරුදායක තැනකට උඹ යන්නේ කියන එක කියලා දීලා තියෙද්දිත් අපි ඒකට අවශ්‍ය ඒ එන්නත ගන්න නැතුව එතන ගියා නම් ඉතින් අපි අහන බණ තිබිච්චාවේ, කල්යාණ මිත්‍රෝ හිටපු දාවයි, පැවිද්ද තිබිච්චාවයි වැඩි වෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. නිසා යම් විදියකට කායන පස්සන තිබුණයි කියලා හිතමු. කායන පස්සන තිබුණත් හිත පිට යනවා. හිත පිට ගියාට පස්සේ ආ දන්නෝ පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නෝ පච්චියති එවං සෝ සෝ චරති සතෝ කියලා මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අසතියෙන් රූපය දිහා බැලුවොත් රූපන් දිස්වා සති මුත්තා මුත්තා සතියෙන් බැලුවොත් රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තම් මනිත කරොත් යාර දැකපු රූපයේ මේ කකුලේ නැත්නම් පායේ නැත්නම් ධක්මනේ තියෙන එකට වැඩි ප්‍රේමනාප භාවය නිසා ඒක දිගේ හිත ඇදලා යනවා. ඒ පිනිමිත්ත මනසිකරෝති තංච අජ්ජෝස තිතති. අනේ මට මේ රූපෙම මේ දැකපු රස මත උලෙයිම වැඩි වෙලා ඉන්න බැරිද කියලා එකට රිංග ගන්න හදනවා. එතකොට එයා අනේක විදි හිතවිලි මවමවා මේ රූපෙ ලොකු කරගන්න ළඟට තියාගන්න හිතත් හොයාගන්න ආදි වශයෙන් දිගින් දිගට සැලසුම් කරනවා. ඒ කරන හැම වෙලාවෙම Taman කායනුපස්සනාවෙන් ඈත් වෙනවා සතියෙන් ඈත් වෙනවා නැත්නම් අසරණ වෙනවා අනාථ වෙනවා කියන නිසා ඒ හැම චිත්තක්ෂණයකින්ම නිවනින් ඈත් වෙනවා කියලා. නමුත් යම් වෙලාවක යම් කිසි කෙනෙක් වඩන ලද සතියෙන් යුක්තව දැනගෙන ගියොත් මම මෙතරට යනලාද මේ හැරණ වෙලාදී බොහෝ විට මට සතිය නැති වෙනවයි කියලා රූපන් දිස්වා සති මුත්ත නෙවෙයි එයා රූපය දකින්න ඉස්සර වෙලාම දැනගන්න මං ඉන්නේ අමාරු දැනක. මෙතන සතිය සුවිශේෂ කරගෙන ඉන්න ඕනේ. නැත්තම් ඉරියාවට වැඩිය ඉරියාපත සංදිස්ථානයේදී වැඩියෙන් සතිමත් වෙන්න ඕනේ. ඒක හරියට කියනවා නම් හයිවේ එක යන කෙනෙක් එක්සිට් එකක් ගන්න ඉස්සෙල්ලා හයිවේ එක යනවට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ. රෝල් මාර්ග නීති ක්‍රියාත්මක වෙන්න පිටිපස්සෙන් ඉස්සරහින් යන කට්ටිය බලන්න ඕනේ, වේගය අඩු කරන්න ඕනේ, හරි එක්සිට් එකද කියලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් කෙලින් යන වාහනේ නම් යන්න පුළුවන්. අනේ ඉරියාපත සංදිස්ථානයකදී මේක වෙනවයි කියන එක හොඳටම මතු කරලා පෙන්නනවා සරුවචනාංශේ අනුපට්ඨිත කායස්සති කාය කායස්සතිච විහෙරති. එයා මේන් රෝඩ් එක මොකද්ද කියලා දන්නේ නැහැ. මේන් රෝඩ් එක වෙන්න ඕනේ කායනුපස්සනාව. කායනුපස්සන ඉඳලා තමයි අපි එහාට මෙහාට ගන්නේ ගියාට පස්සේ එක්සිට් එක වැරදි නම් ආයෙ මේන් රෝඩ් එකට දාගන්න. අනේ ඒ ටික දන්නවනම් වෙලා පමා වුණත් මේ හයිවේ එකකින් වැඩ ගන්න පුළුවන්. මොකද හයිවේ කියලා කියන්නේ බොහොම වේගෙන් යන තරම්. බොහොම ඉක්මනට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට පුළුවන් නම් මේ නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ මම රූප රංජනය කරන්න නෙවෙයි මේ යන්නේ. ඒක ඒ රූපේ බැලීමට නයා කැමැති ඒක වෙනම කතාවක්. නමුත් මේ නයාට පොහොර දෙන්න නෙවෙයි මම මේ කටයුතු කරන්නේ. නසෝ රජ්‍යතු රූපේතු රූපන් දිස්සා පතිස්සතේත කොටම දැනගන්නවා. දැන් ට්‍රැක් එක මාරුණා. කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට පැන්නා. පටවි ධාතුවේ ඝර්ෂණයට හැපීමේ ඉඳලා රූප රූපයකට හිත පැන්නා. මේ වෙනස බොහෝම යහුසුලුව සිද්ධ වෙනවා. ඒක මේ කියන්න උපමාවක් නැත්නම් වේගෙන් සිද්ධ වෙනවා. කොච්චර ඉක්මනට ඒක දැක ගන්න පුළුවන්ද කියන එක තමයි අප්‍රමාදය කියන්නේ. පමාදය කියලා කියන්නේ උනාට පස්සේ ගොඩාක් පමයි. එතකොට ආපහු ගන්නකොට චිත්ත වීති ගාන ඇති වෙලා තියෙන කෙලස් ප්‍රමාණය වැඩි. එහෙම තමයි පටන් ගන්න. පටන් ගන්නකොට අපිට ටොන් ගාන මතක නැහැ. ට්‍රක් එක මාරනකොට පස්සේ අපි කොච්චර දුර ගිහිල්ලාද දන්නේ නැහැ. නමුත් අපි නැවත නැවත හික්මිලා හික්මිලා බයලජ්‍ය දෙක තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. දැනගත්තොත් මට කරන්න තියෙන හිත පිට යන එක වළක්වන්න බෑ. ගිය ගමම්ම පමානොවි. මේක අල්ලගන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා ඒ රූපේ රස වැඩි වෙන්න වැඩි වෙන කෙලෙස් වැඩි කියලා. රූපෙට හිත වදින්න වදින්න කෙලෙස් වැඩි කියලා. අර අර රූපේ රංජනීය කරන කෙනත් සතියේ ඉන්න කෙනත් අතර තියෙන වෙනස ওই නාගසමාල ස්වාමීන් වහන්සේ කතාවෙන් පෙන්වන නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට සංගීතයට නටන බීලා වයමින් නටන නාටිකාංගනාවක් ඉන්නවා පාරමැද. ඔය කැරොල් එකක් හරි මොකක් හරි පාරේ පෙන්නනවා. මේක සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ භික්ෂුවක් විසින් නොබැලිය යුත්තක්. විසභාග දර්ශනයක්. මොකද බැලුවොත් අනිවාර්යයෙන්ම එක්ක නර්තනයට, එක්ක ගී සද්දෙට, එහෙම නැත්නම් සංගීතයට මොකේට හරි හිත බඳිනවා. ඒ නිසා කියලා තියෙනවා ඒක දැක්කපුවාම ඇහැ පරිසම් කරගන්නයි කියලා. විසභාග දර්ශන කියලා කියන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඒකම බලනවා. බලන්නේ කොහොමද? මේ රූපේ පාර බැද අටවලා තියෙන නිසා කී දහහක් අපායයිද කියලා. පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. මේවා කරන මිනිස්සු, නටන මිනිස්සු, මේවා බලන මිනිස්සු මේ ප්‍රමාණය දැනගෙන මේ වගේ දෙයක් කරන්න කියලා බලනකොටම පේනවා ඒ නලගණගේ රංගපෑම දකින්නකොටම පුදුමාකාර සංවේගයක් පහළ ඒ බැල්මේ රහත් වෙනවා කියලා. එනිසා ඒ එතකොට තියෙන රූපන් රූපන්දේස සති මුට්ඨ නෙවෙයි. නසෝ රජ්‍යතු රූපේ රූපේ රංජනීය කරන එක නෙමෙයි පේන එක මාර පාශයක් වෙන හැටි. මේ අඳබාල ජනතාව කොච්චර ප්‍රදේශයක් කෙලෙස් වගුරව ගන්නවද කියලා. ඒ වගේම තියෙන ඔය අපේ මේ ලංකාවේ වෙච්ච සිද්ධියක් ඒ දැකුමක් එක්ක සම්බන්ධ එකක් තමයි මිහින්තලේ වැඩ හිටපු හාමුදුරු නමක් උදේ පාන්දර පිනිපිට යාමේ අනුරාධපුරට එන්න පිටත් වෙනවා. මගදී අරුණ නගිනවා. අගිනවත් එක්කම යහුසුලෝ එන කාන්තාවක් පේනවා ඉස්සරහට. හැබැයි ඒ කාන්තාව පැංගිරි දාගෙන මුකුළු මුකුළු දාගෙන ඊනාවක් දාගෙන යනවා ආම්දුරුගාවේ. ටික වෙලාවක් යනකොට ඒ ගෙදර පිරිමියෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ කාන්තාවක් යනවා දැක්කද කියලා. මොකද කැලේ මේ මිනිස්සු යන වෙලාවක් නෙවෙයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ කෙනා ගෑණියක්ද පිරිමියෙක්ද දන්නේ දත්තට ටිකක් නම් දැක්කයි ඒ හම්දුරෝ ගන්න අර hina වෙනකොට තියෙන දත්වල සංඥා විතරයි. ඒ ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මේ ස්ත්‍රියවද පුරුෂයෙක්ද මට මුකුළු කරනවද මොකක්වත් බැලිවේ නැහැ. දත්ත සංඥාව ගත්තා ඒ සඳ හොඳට අට්ටික සංඥා වඩපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ පියවර ගාන ඇතුළත ස්ත්‍රියව දැකලා පුරුෂයා දකින අතරමැදි රහත් වෙනවයි කියලා කියනවා. තස්සා දන්තට්ටිකත් දන්තට්ටිකන් දිස්වා පුබ්බ නිමිත්තම මනසිකාරී තතේව තේරෝ ධීරෝ අරහත්තං අපාපුනි. ඒ සෝනදී කල්ැතුව දත්තට මත ගොඩක් භාවනා කරලා තිබුණා. ඒ නිසා මේ අම්මන්ඩි hina වුණේ දත්තට වෙන්නන්න නෙවෙයි වෙන්න පුළුවන්. සමහරට ඒවා චීනෙන් දාපු දත් දාන්න දන්නෙත් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ආමුදුර ගන්න සංඥාව දන්ති අට්ටික සංඥාව ගන්නෙ. කලින් හොඳට භාවනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට ඒක නිවන් දකින කාරණාවක් වුණා. එහෙම නොවුණා නම් ඒ උකුළු මෙකුළු වලට hina වෙලා හිටියම ගියා නම් ආමුදුර කොහොම හිටියේද? විනාසයි. විනාසයි. කලින් වඩන ලද අට්ටික සංඥා තිබුණ නිසා අප්‍රමාද වෙච්ච නිසා ඒකේ සංස රහත් වෙන්න හේතුණා. නොවුන නම් මොකද වෙන්නේ කියලා මේ දෙක අතර තියෙන අසරණ සසරණ භාවය අනාථ සනාථ භාවය දිහා බලනකොට මේ කායගත සතිය වඩන කෙනාට ඕනෙම වෙලාවක අර ඉබ්බ යනකොට කොහෙ ගියත් උගේ කට්ටරයි යනවා වගේ මේ ඇඟ අරගෙන යන්න එපා. ඒක මල හොන්තුනේ ඒ උනාට ඒක ලාභයි. ගිහිල්ලා කොහේ හරි කෙලෙසයක් ආපු ගමන් පොඩ්ඩක් බලන එකයි තියෙන්නේ. නැවත මේ ඉබ්බ කට්ට ඇතුලට ගන්නවා. අඳු ටික ගන්නවා. ගත්ත ගමන් Tamanට මතක් වෙනවා මේක භාවනා කරපු ඉඳගෙන ඉන්න කයක්, ඇවිදින කයක්. එතකොට මේක මේක පූජනීය ස්ථානයක් බවට අල්තාරයක් බවට පත් වෙනවා. එතකොට අර নানা ආකාර කෙලස් ප්‍රවාහවලට එකවරම නැති වෙන්නේ නැනම සෑහෙන අරසාවක් දෙනවා. මෙන්න මේ ස්වරූපයෙන් කයට බැලීමල කියන්නේ කායේ කාය අනුපස්සී විහෙරති. කයේ කය අනුව බලන සුළුව කියලා බුදුරජාණන්සේ කයේ කය වචන දෙපාරක් කියලා තියෙනවා. උඹට මේ හම්බෙලා තියෙන manussත් manuss පටිලාභය නැත්නම් ඕලාරික අත්ත පහවය වාසියට ගන්න කියන. අද අහලා තිබුණ ප්‍රශ්නයක් මේ ආත්මය කියන එක බුදුරජාණන්සේ අනාත්මය විතර දරන්නේ නැහැ බුදුරජාණන්සේ පැහැදිලිවම ආත්මය අරන් තිනවා මේකට කියනවා අත්පටිලාභයක් ඕලාරික අත්පටිලාභේ ඒක වාසියට ගන්න තියනවා ඒක එනිසා රූපෙට හිත පිට ගියානේ සද්දෙට හිත පිට ගියානේ ගිය වෙලාවේ Tamanට අවශ්‍ය නම් අනතුරුදායක තැනක ඉන්නේ අනතුරුදායක අසරණ තැනක කියලා මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභය ගන්න කියලා කියනවා අපි ඊයේ ඒ දේශනාවට ගත්ත ඒ ඕලාරි ගත්ත ප්‍රතිලාභය, මනෝමය අත්ත ප්‍රතිලාභය, සංඥාමය අත්ත ප්‍රතිලාභය ගත්තොත් යම් කිසි කෙනෙක් වඩන ලද භාවනාව මේ ඕලාරි ගත්ත ප්‍රතිලාභයම පාවිච්චි කරලා කායගත සතිය කරලා තිබුණත් මුද්‍රජාංශ මේකෙන් පෙනෙනවා ඒකට වාංගු වෙලා වෙන්න තියෙන කෙලෙස් ප්‍රමාණ කරගන්න පුළුවන් වෙනවා. මේ මේ මේ විදිහට කියොත් මං අසරණ යනාතයි මේ මේ හිටියට මට ටොංගාන කියන්න පුළුවන් කියලා. හිතන්න ඒකේ නා ඊට වැඩිය භාවනා කරලා මනෝමය අත්පටිලාභයට යන මට්ටමට ගිහිල්ලා මනෝමියෝ සබ්බංගපච්ඡංග සමන්නාගතු අභි අහිනින්ද්‍රියෝ කියන විදිහට රූපේ හොඳට හිත තැම්පත් කරලා අරමුණෙම රූපාරම්මණයම තමන්ගේ ආනාපානෙම ඉරියව් වෙන ආනාපානෙම හොඳට හිත දාගෙන හිටපු කෙනෙක් නම් පේනවා මේ රූපය දැන් ඉතරහින් එන කාන්තාවක රූපේ හෝ එහෙම නැත්නම් ඒ නාගිස මාල්සෝනාතර කරන නලංගනගේ රූපේ හෝ එනකොටම දකින්නවා යාට පියන්න පුළුවන්. මෙලයි සද්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා. මගේ හිත ඇයි මේ රූපෙට අදින්නේ? ඒක මගේ මනෝමය தත්ත්වයක්. ඒ වෙලාවේ හයම තියෙනවා. ඇයි මගේ හිත මේකටම අදින්නේ? මෙතන වැඩියෙන් කෙලස් උපදින නිසා. එතකොට එයාට මේ මනෝම අත්පටිලාභයේ දැකලා පුරු කරපු එකෙක් නම් තේරෙනවා. මගේ හිත මිටිතනින් වතුර බැස යේ වගේ වැඩියෙන් කෙලස් තියෙන තැනට අදිනවා. ඒක දකින්න වැඩියෙන් කෙලස් තියෙන තැනට දකින්න කියලා දකින්න හිතලා ගන්නවට වැඩිය සිද්ධ වෙනකොටම දකින්න නම් හිත මනෝමය තත්ත්වෙවත් දියුණු කරලා තියෙන්න ඕනේ. එතකොට යාට පේන්නේ මේ කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට පැන කතාවටත් එහා පේනවා. ඕන සෝත විඥානයට යන්න පුළුවන්. යන්නේ නැත්තේ ඇයි? ඒ ගාහන විඥානයට යන්නේ නැත්තේ. ඒක තීන්දුව කරන්නේ වැඩියෙන් කෙලස් තියෙන තැන. හිතන්න ඊටත් එහා ගිල සංඥාමය මට්ටමට හිත දියුණු කරපුවට පේනවා මේ රූපයක් පෙන්වනවා සද්දයක් පෙන්වනවා ගඳක් පෙන්වනත් මොකක් ඉදිරියට ආවත් හුදු සංඥාවක් විතරයි මේ සංඥාව හරියට අඳුරා ගන්න නැතුව මේක නිට්ටයයි මේක සුඛයි සුබයි ආත්මයි කියලා ගත්තොත් මොන්න තරම් කෙලස් ප්‍රමාණයක් උපදිනවා මේ සංඥාව ඇතිකරන්න ටෙලිවිෂන් ස්ක්‍රීන් එක තුල ඉස්සරහ හිටියත් ඇති හෙලෝග්‍රැෆික් රූපයක් බලුවත් ඇති හිතෙන්ම ඇති කරන්නත් පුළුවන් ඒක නිසා මේ වගේ දෙයකින් මෙච්චර කෙලෙස් උපදින වෙලාවේ මේ දකින්න එකම දකින්න තැනම දැක්කා පමණයි මේක හුදු මිරිඟුවක්. හුදු හීනයක්. හුදු ලාලිත්‍යයක්. හුදු මායාවක් කියලා දන්නවනම් අර තරම්ම ටොංගාන දන්නේතෝ කන්නේ. ඒ නිසා අත්පටිලාභ කොයි එකට යනකම් හිත දියුණු කරලා තියෙනවද කියනවනම් ඕලාරික අත්පටිලාභේ හිටියොත් එයාට හිතා ගන්න පුළුවන් කය සාක්ෂි කරගෙන බේරීමේ උපක්‍රමයක් දන්නවා. මනෝමය අත්පටිලාභයේ දැත්තට ගියා නම් එයා දන්නවා මගේ හිතම වැඩියෙන් දුවන්නේ මේ ආරක්ෂක භූමියේ තියේදී සක්මන් භූමියේ තියේදී මේ රූපෙට බනින්නේ මොකද එතන වැඩ වැඩියෙන් කෙලස් තියෙන නිසා ඉතින් මේ විදිහට කෙලෙසට අදින හිත මගේ හිත කියන්න පුළුවන් මේක හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී එච්චරයි ඒක නැතුව ඒ වෙලාවේ වෙන දකින්න දේවල් නැතිකම නිසා නෙවෙයි කවුදෝ කිව්වා වගේ ටෙලිවිෂන් එකේ නරකව පෙන්නකොට channel එක මාරු කරන්න බලන්න. අපි ඒ කුණු හරපෙන් බල්ලා ඌට බයිනවා හදපු නිෂ්පාදකයට බයිනවට වැඩිය හොඳ නැත්තම් channel එක මාරු කරන එකනේ තියෙන්නේ. මාරු කරන්නේ නැහැ. අරකම බලනවා. බැලිවල ඌට බයි. ඉන්නෝජෙක් ඉන්න කාලේ කියනවා මේ ආනන්ද භවන් නැතුරට ගොස් තෝස කෙලිනවා එළියට ඇවිදින් යාපන දෙමළුන්ඩ බයිනෝ ලාභයටයි පහසුවටයි තෝස කෙලින්න යනවා. ආනන්ද භවන. ඉහිල වෙල දෙමළු මරන්න ඕනේ, කණ්ඩ ඕනේ කියලා දෙමළුන්ට බයි. තමන්ම තමයි රින්ගන්නේ. ඒක ලෙවල ගා මොකක් හරි මේසත් අඩුපාඩුවක් බලලා පත්තරත් මොනවා රීතරක් දාලා කියන බයන දෙමළු කණ්ඩමයි තියෙන කියලා. තෝස කණ්ඩ ඉස්සලා න ะ දෙමළ හොඳයි. එක් එක් ඉන්නවද මේ මේ මේ විහිළුවෙන් පිට බැන වෙගේ. කාට හරි කියන්න පුළුවන් කියලා බලන්නේ නැහැ. මගේ නන් නැහැ. හිත හිතු කියන තැන හිටිනවා. මම සක්මනට ගත්තොත් කෝච්චි පිළිලට කෝච්චි දෙපගේ දිග්ගටම සක්මන තමයි යන්නේ කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ නාගසමාල හමුතු දැක්කා වගේ මේ අටවලා තියෙන පාෂේ ඒකට අහුවේ නැහැටි දැකලා බය වෙන්න කියලා නෙවෙයි පුදුරජාන්ස සඳහන් කරනවා. මේක නැවත නැවත දකින්න. දකිමින් හිතා ගන්න හදිස්සියකට අවශ්‍ය නම් බංකරයකට රින් ගන්නා වගේ යුද පිටියේ තමන්ගේ කයට එන්නේ. අවිලිවල බලන්න ආයසරයක් මට ඕන නම් එතනින් කනට නාසයට දිවට යන්න පුළුවන්. නමුත් මෙතෙන්ටම යන්න හැටි. දැන් කොහෙන්ද මේ සත්තු හය දෙනාගේ බලවත් එක අනිත්‍යුන් ක්ලාන්ත කරගෙන Tamanට ඕන තැනට ඇදගෙන යන හැටි. ඒතර මේ හය දෙනාගේ සමස්තෙට එකකයක් එකෙක් කියලා කියන්න පුළුවන්. ඇත්තෙක් කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ භින්න රුචිකත්වයක්. එක එක දේවල් වලට අදින මේ මේ නයිමල්ලට මේ සත්වෝද්‍යානෙට මම කියාගත්තට පස්සේ මොන තරම් ඩෙන්ටි කාඩ් එකක් දෙන්න කියත් එම මොන තරම් දෙන්න වෙයිද කියලා හිතන්නේ එක එකාට එක එක ඩෙන්ටි කාඩ් එකේම දුන්නොත් එහෙම අලි අවුලයි වෙන්නේ නෑ ඔක්කොම එකල එකට දාලා ඒ මොන එක වැරද්දක් කරුවත් අන්තිමට මේ මේ පශ්චාත්තාප වෙන මනස දිගටම තැවෙනවනේ ඇහ රූප බැලුවත් Taman තැවෙනවා කන සද්ද ඇහුවත් Taman තැවෙනවා නාසයේ ගඳ ඒ එකකවත් කිසිම චරියාවක් නැහැ මේ තැවෙන නිසා ඒ පුත්ජණයට අම්මව මොන තෑග්ගක් දුන්නද වදේ වටනවද බන්දා. අහගෙන ඔක්කොම නිකන් අර තුවාල තියෙන මිනිහා කැලේ රින්ග වගේ කොහෙ ගියත් පටලව ගන්නවා. පටලුණාට පස්සේ පුදුමාකාර පශ්චාත්තාවයෙන් ගත කරන්නේ ඒක නිසා පුදුම අසහනයක ගත කරන්නේ. ඊට සාපේක්ෂව යම් කිසි කෙනෙක් දැනගත්තොත් මෙවැනි වෙලාවක යන්ත්‍රයක් මන්ත්‍රයක් වගේ කායනපසන හිත තියානින්න ඕනේ කියලා ඒ කායනපසන හිත තියානට අප්‍රමාණ හිතක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මොන තැනක කරබලයක් ආවත් යුද්ධ පිටියේ තියෙන බංකරයක් වගේ තමන්ගේ කයට එන්න පුළුවන් වෙනවා. මේකට බැරි හේතුවක් තියෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ කයට ද්වේෂ කරනවා. ඉන්නේ පුදුමාකාර ද්වේෂකින්. ඒකයි මේ රූපලාවන්‍ය කරන්නේ. එහෙම නැත්නම් ඇති හැටි පිළිගන්න එපායි. ඒ ආලවට්ටම් දාන්නේ මේ තියෙනක හොඳ නැති නිසා. පුදුමාකාර මේකට රූප රූපප්‍රමාණ කරගෙන Tamanට වැඩිය අනිත් එක්කනට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් ඒ ඒ ප්‍රේම කිරීම ලොකු సౌందර්යයක් හිතා ගන්නවා. එනිසා ඒක මේ ඉන්දියාවේ හිටපු මිනිස්සෙක් කියනවා මම කියනකොට මම දන්න මයිත් එක තරහ වෙනවයි කියලා ඉතින් මොනව කරන්නද ඉතින්. යම් කිසි කෙනෙක් බල්ලන්ට ප්‍රේම කරනවා නම් ඒක මනුස්සයන්ට ද්වේෂ කරන මිනිස්සෙක් කියලා. මෙතන ඉන්නවනම් බල්ලන්ට ප්‍රේම කරන කට්ටිය මයිත් එක තරහ වෙන්න එපා. ඒ ඒ මොකකට හරි අධික ප්‍රේමයක් තියෙන මනුස්ස ජාතියට තියෙන තරහ. මනුස්ස ජාතියට ප්‍රේම කරනවා කියලා කියන්නේ Tamanට තියෙන තරහ. කිසි කෙනෙක් දන්නේ අපි මේ ලස්සන මනුස්සාත්ම භාවයක් ලබාන ගත කරාට උදේ ඉඳලා හැන්දෑවේ කියන අහන කරන කිසිම දෙයක් අපි අනුමත කරන්නේ නැහැ. මේ හැම එකක්ම පශ්චාත්තාපයට තුරු දෙනවා. ඒ මොකද අපි ඒ විනුවට ගත යුතු මේ මධ්‍යස්ත දේ නැත්තම් මේ කායානුපස්සනාව කියන එක වඩලා නැති නිසා. ඒක නිසා උගදෙනෙක් හිතනවා ඔය සුඛං සුපති සුඛං පරිබුඤ්ජති න පාපකං සුඛිනම් පස්සති කියලා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් කියලා කියන්නේ නැහැ. කායන කායනගත සතියටත් ඔය ආනිසංස 11ම තියෙනවා. යම් කෙනෙක් තමන්ගේ කයේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘති කියන විදිහට යත යතවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරද මේ කය තියෙන්නේ ඒ ඒ ආකාර දන්නවනම් ඒක සුද්ධ මෛත්‍රී භාවනා කියලා ලැබෙන ආනිසන්ත 11ම ලැබෙනවා ඒක සඳහා මේ වෙනමම මෛත්‍රී භාවනාවක් වැඩිමක් ඕන කරන්නේ මේ කය මේ මෛත්‍රී භාවනා කරනකොට තියෙන සුඛවත් සුඛවත් තානම් පරිහරාමි කියලා මගේ කයම සෝසේ පරිහරණය කරනවා ඒක අකුසලයක් නෙමෙයි ඒක සුද්ධ භාවනාවක් සුද්ධ කුසලයක් සුද්ධ සමතයක් සුද්ධ විපස්සනාවක් ඒ නිසා මේ ලැබිච්ච මත manussත් ප්‍රතිලාභේ පාවිච්චි කරන්න නම් ඒක වඩන ලද කායගත සත්‍ය කල්යතු තියෙන්න ඕනේ ඒකෙල්ල අපේක්ෂා කරන්න ඕනේ මේ කායගත සත්‍යයේ ඉන්න හිත කැමති නෑ ඒ නිසා ඒක වඩන්න ඕනේ මේක කැමති ලස්සන රූප දකින්න ඒ ලස්සන දකින්නෙත් රූපේ වඩා මනවඩන රූප හෝ මනා එපාම කරපු තුච්ච රූප මැදමැට්ටේ රූප තියෙන වෙනුවට සද්ධාහණ්ඩ යනවා. ඉතින් මෙන්න මේ කාරණාව දිහා බැලුවොත් අපි කෙනෙකුට තෑග්ගක් දෙනකොට නැත්නම් පිනක් කරලා යමක් පතනකොට එහෙම නැත්නම් අපි ඉස්සරහා පණිදියක් يعني ප්‍රාර්ථනාවක් ඇති කරනකොට අපි මොනවද ඉල්ලන්නේ කියලා බලන්න. පිනක් කරලා කාට හරි අපි මට මේ දේ ලැබේවා කියලා. එතෙන් තව කෙනෙකුට මොනවද දෙනකොට එහෙම නැත්නම් මට ලැබෙනකොට ඉල්ලන දේ බැලුවොත් එහෙම ඒක තන්නේ කරම කෙලස් න්‍යාය පත්‍රයක් වැඩ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම කාට හරි යමක් ප්‍රාර්ථනා කරනවා නම් බුදුරජාණන් වහන්සේම ආවට ගියත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි අපි බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේක මේක ලැබේවා කියලා. මොකද බුදුරජාණන් ශ්‍රීකට ආදර්ශයක් පිටලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ යම් වෙලාවකට අර මෙතෙක් අපි කතා කරන ආපු දේවල් බොහොම ගැඹුරක් කියලා හිතෙනවා නම් මේ සංඥා පහම් බික්කවේ දුයි දේනවදාම කියන විදිහට මේ සංඥාව දෙකක් තියෙනවා අත්පටිලාභේ දෙකක් තියෙනවා දිට්ටි දෙකක් තියෙනවා කියලා. ඒ හරහා සර්වඥාන්සේ ගෙනල්ලා මේ දකින්න රූපයක් පාසා අහන සද්දයක් පාසා ගඳක් රසක් පහසක් පාසා අපේ ළඟ තියෙන මේ අසරණ අනාථ ගතියක් එන්නේ ඒ දෙයට විකල්පයක් වශයෙන් වඩන ලද කායानुපස්සනාව මේ තරම් ආනිසංස ජනකයි කියලා තියෙද්දී අද ලෝකේ තියෙන භාවනා ක්‍රම රාශිය දිහා බලන්න මේ භාවනාව හරහත් කෙලෙස් වැඩ ගන්න හැටි. කානුපස්සනාව තිබියදී নানা ප්‍රකාර භාවනා ක්‍රම හැම කෙනාම ඒකට ප්‍රියයි. ඒක නිසා යම් තැනක යම් විදිහකට මේ කයේ සතිය පිහිටීම කියන භාවනා ක්‍රමයක් කියලා දුන්නොත් ඕනෙම බෞද්ධෙක් විරුද්ධ වෙනවා. අයිසෝනන්සෝ වෙනකොට හොඳ නැද්ද බුද්ධානුස්සති වැඩුවොත්? වෙනකොට හොඳ නැද්ද මෛත්‍රී වැඩුවොත්? ඔය නේද හොඳ නැද්ද අසුබ වැඩුවොත් කියලා මේ කායानुපස්සනාවට අනදර කරන ගතිය ඕනතරම් සූත්‍ර වල තියෙනවා මේකට සාක්ෂි. නමුත් අර ස්වභාවයෙන් මායя වැඩ කරන හැටි ස්වභාවයෙන් කෙලෙස් වැඩ කරන හැටි මේ ඔක්කොම gediya පිටින්ම මේ පරිශනාකාරයේ තියෙද්දි කොහෙන් හරි එකක් හොයන යන්න හදනවා. මේ Taman ළඟ 100 100ක්ම ලැබිච්ච එක තියෙද්දි ওই නැති එකක් හොයාගෙන යන්න හදනවා. ඒක නිසා කායනුපස්සනාව කරනකොට ඒ යෝගාවචරණ තියෙන ලාභේ සමතට යන්න පුළුවන් විපස්සනාට යන්න පුළුවන්. අනික හැම අරමුණකම ඒ එක පැත්තකට බර වෙලා තියෙනවා. ඒ නිසා කායනුපස්සනාව වඩනවා නම් අපි පෙර සංසාරේ මොන විදියෙ හේතු සම්පatti ගෙනක් තියෙනවද උපනිෂද සම්පatti ගෙනක් තියෙනවද කියන එකට කවදාකවත් බාධාවක් එන්නේ නැහැ. නමුත් ඕනෙම තැනක බලන්න භාවනා කමට හම් දෙනකොට හෝ භාවනා පිළිබඳව මතු කරලා දෙනකොට එක්කෝ අපි භාවනා ලබන්නම් වශයෙන් අපි මේ කායනුපස්සනාවෙන් පටන් ගන්න ඕනෙමද ඒ වෙනුවට වෙන එකක් ඕනේ නැද්ද කියලා අපි මේකට තර්ක කරනවා. එහෙම නැත්නම් අනික් තැන්වල තියෙනවා මීට වඩා හරි විචිත්‍ර දේවල්. විචිත්‍ර දේවල් වුණාට මේ මූලික දේ නැති නිසා ඒවට ටික දුරක් යන්න පුළුවන්. නිකන් ඉන්නකොට ඊට හොඳයි. නමුත් මේකේ තියෙනවා රහත් මාර්ගය දක්වන පාර. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුචාන් වහන්සේ කියනවා සාරිපුත් ඔය වගේම තමයි චක්කු විඤ්ඤය රූපම් පහං සාරිපුත් දූදේන වදාමි. ඇතින් දැක යුතු රූපත් මම ওই විදිහට සීවිය යුත්ත සහ නොසෙවිය යුත්ත කියලා දෙකක් තියෙනවා. මේ දේ මේ දෙන උපමා දෙකෙන් පෙන්ලා කියනවා මේ දෙකෙන්දී මේ මිනිස්සයා මිනිස්සයා කියන සතා අසරණ අනාථ වෙන්නේ එයා වඩන ලද කායගත සතිය නැති නිසා. කාය වඩන ලද කායගත සතිය තියෙනවා නම් රූපෙට අදිනකොටම සද්දට අදිනකොට මෙයා අර ඉබ්බ කට්ට ඇතුලට ගන්නවා වගේ ඒ තමන්ගේ කයෙහි වඩන ලද කායගත සතිය ආරක්ෂකයෙක් වශයෙන් තියා ගන්නවා. එතකොට වැරදි නොවෙන්නේ නැත්තේ නෑ. නමුත් අසීමිත වැරද්දක් වෙන. යම් ප්‍රමාණයට යනකොට කය ඉදිරියෙන් තියාගෙන බේරෙන්න පුළුවන්. නමුත් ඒකට ප්‍රධාන වශයෙන් තමන්ගේ කයට මෛත්‍රී කරන්න ඕනේ. මේ පෙරකල පිනකට ලැබිච්ච එකක් කියලා. නමුත් කී දහහක් ලෝකේ මම වගේ කාලකන්ණියෙක් නැහැ කියලා Tamanට Taman වෛර කරගන්න මිනිස්සු දා ජීවත් වෙන්නේ. ඒ මොකද්ද මේ පොඩි දෙයක් නැතුව අපිට මේ බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා. manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. මේ හැම වෙලාවෙම බෙදන්න පුළුවන් මේ ක්ෂණ සම්පත්තියත් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රොත් තියෙනවා ධර්මෙත් ඇහෙන ඕනම් පැවිදෙන්නත් පුළුවන්. මේ මොකක් කරේ ප්ලාස්ටික් කැල්ලක් හම්බෙන්නේ නැති වෙච්චාම වහ ගන්නවා. අම්මලා තාත්තත් නැහැ. දරුවෝ දන්ලුත් ගහ ගන්නවා. මේ ද්‍රව්‍ය වස්තු වලට ඒ නිසා ලැබිච්ච manussත් ප්‍රතිලාභය සලකන මිනිසයාට නම් කට හොදලා කියකි මිනිසෙක් කියලා. නමුත් මේ මනුස්ස රූපයක් ඇත්තේ මේ රූකඩයක් තියෙන. ඒ මනුස්ස රූකඩේ ඇතුලේ ඔය සත්තු හය දෙනායි කොයි එකයි ඉන්නවද කියලා හොයන්න බෑ. ඒක එක අදිනවා. ඒක නිසා අපිට මැදට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ඔක්කොටම දෙන්න පුළුවන් මේ අක්ෂයක් අක්ෂයක් එහෙම නැත්නම් ලක්ෂයක් විදිහට මේ කයට ගත්තට පස්සේ තේරෙනවා ඒකට ඒ ගත්ත ගමන් හරියන්නේ ගොඩාක් කල් පුරුදු කරන්න ඕනේ මේ කරන කරන වැඩේදී පුළුවන් තරම් 100%ක් නැති වුණාට මේ කය සාක්ෂි කරගන්න වැඩේ කෙරුවට පස්සේ තමයි තේරෙනවා අපි මේක තබා කොච්චරනම් අනුන්ගේ වැඩවලට අනුන්ගේ වෙන තැන්වලට අතීතට අනාගතයට දාලා ඒක සාධාරණීකරණය කරන්න තරම් කොච්චර වංචනිකද කියලා. කොච්චර ෂටද කියලා. කොච්චර මායාවිද කියලා. ඒක කඩන්න බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපක්‍රම. මුලින් අර ප්‍රශ්නට උත්තරේ වශයෙන් හිටියේ මුලින් ආත්ම සංඥාව හරි ගන්නයි කියලා තියෙනවා. ආත්ම සංඥාව හරි අරගෙන මේක වඩලා පස්සේ තමයි ඒ ආත්ම සංඥාව ඔය ඕලාරික එකක්ද මනෝමය එකක්ද සංඥා මේකක් වශයෙන් ගෙවම් කරන ගෙවම් කරන යන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේදී මේ කයට द्वේෂය නිසා හුඟව දෙනෙක් කායනුපස්සනාවට හිත යන්න කැමති නෑ. වෙන ක්‍රම වලට යනවා. වෙන ක්‍රම ඔක්කොම ප්‍රතික්ෂේප කිරීමක්වත් වෙන ක්‍රම වල නුගුණ දැකීමක්වත් නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ මෙච්චර මේ අස්පනා අපිට සරල ඍජු දෙය තිබියදී මේ වටෙන් සංකර ක්‍රම හොයනවා වෙනුවට මේක කරන්න පටන් අරගත්තොත් කොච්චර සංසාරේ පව් කළා තියුණත් දැන් පටන් ගත්තොත් ඒ වෙලාවේ ඉඳලා ප්‍රතිඵල තියෙනවා. ඒක කවදාකවත් නෑ මේ මෙතෙක් කල් කෙරුවේ නැති නිසා උඹට අච්චු කරනවා දඬුවම් දෙනවා කියන කතාවක් නෑ. කොයි වෙලාවක හෝ පටන් අරගත්තොත් සරල වශයෙන් නම් ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුනේ පටන් ගත්තොත් හොඳයි කියලා. හොත් බහුවෙලා හරි පටන් අරගත්තොත් ඒ කෙනාට මතු භවයකදී හෝ වැඩි කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ කිසිම තැනක කාණපසනා කියන වචනේ සඳහන් වෙලා නැහැ. සතිය කියන වචනේ සඳහන් වෙලා නැහැ. නමුත් මේ හැම සිද්ධියකදී මම පෙන්නුවේ ඒ දේ නැතුව ඒ සතිය හෝ කායනපසනාව නැතුව මේ ਸਰවචනන්සේ පෙන්නන දෙයට බේරිලා කටයුතු කරන්නේ මොකද්ද කියන අදහස මේකේ නැති නිසා අපිට ওই සතිපට්ඨාන සූත්‍රයෙන් ওই මාළුක්‍ය පුත්‍ර සූත්‍රයෙන් නැත්තම් ඔය චප්පාණක සූත්‍රයෙන් වගේ තොරතුරු ගන්න පුළුවන් වෙනවා. ඒක ගැටුමක් ඇති වෙන්නේ ඒ නිසා ඒ මොනම දෙයක් නැති වුණත් කමක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ හේතු කණු දැක්වීමක් නැතුව ශ්‍රද්ධාවෙන් කරනවා කියලා හිතන්නේ. ශ්‍රද්ධාවෙන් මේ මට ලැබිච්ච මේ manussකය භාවනා කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාට අනුපූර්ව පිළිවෙල හරි ලස්සනට තේරෙන්න පටන් අර ගන්නවා වෙනම නම් ඒක පිළිබඳ මේ පටලවිලක් එනවනම් ඔය සද්ධාව නැතිකම තමයි තියෙන්නේ. ඒක නිසා මේ ලද manussාත්ම භාවය එහෙම නැත්නම් මේ ලද ක්ෂණ සම්පත්තිය හොඳට තේරුම් අරගෙන මේ Taman ළඟ දැනට තියෙන තොරතුරු නම් ඕනම කෙනෙක් දිහා බැලුවොත් ඇති කියලා හිතනවා. කිසිම කෙනෙකුට මේ අහවල් දැනුම නැතේ, අහවල් අත්දැකීම නැතේ කියන්න බෑ. ගුණුව නැතිකමයි තියෙන්නේ. ඒ ගුණුව ලබා ගැනීම සඳහා මේ ආශේවනේ කළ යුතු නොකළ යුතු රූප පිළිබඳ කතාවකුත් තියෙනවා ශබ්ද පිළිබඳ කතාවකුත් තියෙනවා නමුත් මේ හැම එකම වාංගු කරන්නේ මම කයයි ඒ නිසා කායනුපස්සනාව වඩන ලද්දේ වීනම් මේ භවයේ මේ මෙලෝ වශයෙන් එළෝ වශයෙන් දෙකටම හේතු වෙන බව සලකලා ශිළු කෙනාටම මේ අද ධර්ම දේශනාවත් මේ කායනුපස්සනාව තව තවත් විස්තර ඉදිරියෙන් තියාගන්න ධෛර්ය ශක්තිය බලයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිළු දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා